මේ කතාව පටන් ගන්නෙ හරිම අපූරු පසුබිමක. බෝධි කියලා රාජකුමාරයෙක් කෝකනද නමින් අලුත්ම හරිම විචිත්‍රවත් මාලිගාවක් හදනවා. මෙහි විශේෂත්වය තමයි මීට කලින් කිසිම ශ්‍රමණයෙක්වත් බ්‍රාහ්මණයෙක්වත් ඒක පාවිච්චි කරලා නැහැ. ඉතින් මේ මංගල අවස්ථාවට බුදුරජාණන් වහන්සේටත් ආරාධනා කරනවා. ඔන්න ඔය ආරාධනාවත් එක්ක තමයි ඉතිහාසයේ ගැඹුරුම දාර්ශනික සංවාදයකට පාර කැපෙන්නේ. දානෙන් පස්සේ බෝධි කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එයාගේ හිතේ කාලයක් තිස්සේ තිබුණ හරිම මූලික ප්‍රශ්නයක්. මේ සරල වහන ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට කලින් ගෙවපු ඒ අතිශය දුෂ්කර සහ පරිවර්තනීය ගමනේ කතාව දිගහරිනට හේතුවක් වෙනවා. මේ තමයි බෝධි කුමාරයාගේ දැඩි විශ්වාසය. ඒ කාලේ තිබුණු හරිම ප්‍රබල දාර්ශනික මතයක් තමයි මේ. ඒ කියන්නේ ඇත්තම අධ්‍යාත්මික සතුටක්, ඇත්තම විමුක්තියක් ඕන නම් ඒක ලබා ගන්න පුළුවන් වෙන්නේ වේදනාවෙන් ශරීරයට වද දීලා කටුක තපස් රැකලම තමයි කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මතයට උත්තර දෙන්නේ තර්ක කරලා නෙවෙයි, තමන්ගේම ජීවිත කතාව සාක්ෂියට අරගෙන. හරි මෙතනදි තමයි කතාව ගැඹුරු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කුමාරයාට කියනවා කුමාරයා මමත් බුදු වෙන්න කලින් බෝධිසත්වෙක් විදිහට ඉන්න කාලේ හිතාගෙන හිටියේ ඔය දෙයම තමයි. සැපේ ලැබිය හැක්කේ දුකෙන්මයි කියන මතය මම ඒකේ කෙලවරටම ගිහින් පරීක්ෂා කරලා බැලුවා. මේ විග්‍රහය පටන් ගන්නෙ පරම සත්‍ය හොයාගෙන ගිහිගේ දාලා ගිය ඒ තීරණාත්මක මොහොතේ ඉඳන්. ඉතින් බෝධිසත්වයෝ තමන්ගේ ගවේෂණයේ පළවෙනි අදියර පටන් ගන්නවා. ඒ තමයි ඒ කාලේ ಭಾರತයේ හිටපු දක්ෂම ප්‍රසිද්ධම ධානගුරුරු හොයාගෙන යන එක. මුලින් මුන්වහසේ යන්නේ ආලාර කාලාම කියන තවුසාණන් හමුවෙන්න. මෙතනදී පේනවා බෝධිසත්වයන්ගේ තිබුණු මේ අසාමාන්‍ය බුද්ධිය, ආ ඉගෙනීමේ වේගය, හරිම කෙටි කාලයකින් ආලාර කාලාමයන්ගේ සම්පූර්ණ දර්ශනයම ඉගෙනගෙන කිසිවක් නැත කියලා අරමුණු කරන භෞතික ලෝකයේ ඉක්මවපු ආකින්චඤ්ඤායතන කියන උස්සස් සමාධි තත්වයට පවා එළඹෙනවා. ඒත් ඒ தത്വෙට ආවට පස්සේ උන්වහන්සේට තේරෙනවා මේක නෙවෙයි අවසාන විමුක්තිය කියලා. ඉතින් තීරණාත්මක කාරණේ තමයි මේ බෝධිසත්වයන් වහන්සේ තීරුම් ගන්නවා මේ උසස් ධාන తත්වය කොච්චර සාන්ත වුණත් මේක తాවකාලිකයි. මේකෙන් කෙලෙස් මුලින්ම උපුටලා දාන්නේ නැහැ. සසර දුකින් සදාහටම ගැලවෙන්න මේක මග නෙවෙයි කියලා දැකලා හරිම කෞරවයෙන් ඒ ඉගැන්වීමට සමුදීලා එතනින් පිටත් වෙනවා. ගමන එතනින් නැවතුනේ නැහැ. උන්වහන්සේ ඊළඟට යනවා උද්දක රාමපුත්‍ර කිනු ගුරුවරයා ගාවට. එතනදී ඊටත් වඩා සියුම් සංඥාවක් තියෙනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ වගේ තත්වයක් වෙන නේව සංඥානා සංඥායතන කියන සමාධියත් ප්‍රගුණ කරනවා. හැබැයි ආයෙත් ඊයේදීමයි වෙන්නේ. උන්වහන්සේ නිගමනය කරනවා නෑ ඇත්ත විමුක්තියේ මාර්ගය මේකත් නෙවී කියලා. හොඳයි. ඒ කාලේ තිබුණේ ඉහළම දර්ශන දෙකම අසම්පූර්ණයි කියලා දැක්කට පස්සේ බෝධිසත්වය තෝරගන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අන්තගාමී පාර. ඒ තමයි අත්තකිලමතානියෝගිය. ඒ කියන්නේ ශරීරයට උපරිම දුක් දෙන එක. අර බෝධි කුමාරයා කියපු දුකෙන්ම සැපය ලැබිය හැකි කියන මතේ ඒක කෙලවරටම ගිහින් පරීක්ෂා කරන්න තීරණය කරනවා. මේක අවුරුදු 6ක් තුරා කරගෙන ගිය අදහා ගන්න බැරි දුෂ්කර ක්‍රියාවක්. එකක් තමයි මනසින්ම මනස තවන එක. හරියට දත් මිටි කාගෙන දිවතල්ලේ තද කරගෙන කෙලස් යටපත් කරන්න හදනවා වගේ. තව එකක් තමයි හුස්ම පවා නවත්තගෙන කරන අප්‍රාණක ධානය. ඒ වගේව ආහාර දවසකට මුං ඇට සුබ්බින්දක් වගේ දෙයකට සීමා කළා. මේ විස්තර වලින් ඇත්තටම මවා ගන්න පුළුවන් ඒ ශාරීරික ක්ෂය වීමේ බිහිසුණුකම. ආහාර නැති නිසා ශරීරයේ මස් සම්පූර්ණයෙන්ම දියවලා ගිහින්. කොඳු වැටපැල පිටටට නෙරා ඇවිත් හරියට පබළු වැට අමුණපු වැලක් වගේ පෙනුණා. ශරීරයේ කෘෂ වෙලා ගිය හැටි ගැන තවදුරටත් විස්තර කරනවා. මස් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිය නිසා තට්ටම් ප්‍රදේශය හැකිලිලා තද වෙලා හරියට ඔටුවෙකුගේ කුරයක් වගේ වුණා කියලා තමයි සූත්‍රය කියවෙන්නේ. මේවා නිකම්ම වචන නෙවෙයි වේදනාවේ සජීවී චිත්‍රයක්. ඒ දුෂ්කර ක්‍රියාවේ බිහිසුණු බව පෙන්වන අවසාන විස්තරය තමයි මේ. ශාරීරියට පෝෂණීය නැත නිසා හිසේ සමපවා හරියට අවුවට වේලුණු අමුවෙන් කඩපු කරවිල ගෙඩියක් වගේ හැකිලිලා රැලි වැටිලා ගියා. උන්වහන්සේ මරණාසන්න තත්වෙටමයිපත් උනේ. ඉතින් මෙච්චර දරුණු වේදනාකාරී අතිමනුෂ්‍ය උත්සාහයකින් අවුරුදු 6ක් ගෙවුනට පස්සේ ඇත්තටම ලැබුණේ මොළොඩ. මේ ප්‍රශ්නේ තමයි මේ මුළු කතාවෙම හරුම් ලක්ෂ්‍ය වෙන්නේ. පිළිතුර හරිම පැහැදිලියි. ඒ වගේම කම්පන සහගතයි. වේදනාවෙන් ගිය මේ පාර සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. උන්වහන්සේට වැටහෙනවා ශරීරයට වද දීමෙන් මනස පිරිසිදු වෙනව වෙනවට වෙන්නේ මනස දරාගන්න ශක්තියක් නැතිව ශරීරය දුර්වල වෙන එක විතරයි කියලා. ඉතින් මේ අන්තගාමි පාර අසාර්ථකයි කියලා තේරුම් ගත්ත මොහොතේ හැමදේම වෙනස් කරපියේ විප්ලවීය අවබෝධය පහළ වෙනා. අතිශයින්ම දුර්වල වෙලා සිහිය නැතිවෙන්න ඕන මෙන්න තියෙද්දි උන්වහන්සේට මතක් වෙනම පොඩි කාලේ සිදුවීමක්. තමන්ගේ තාත්තාගේ කුඹරක දඹ ගහක් යට කිසිම බලකිරීමක් නැතුව හරිම සැහැල්ලුවෙන් සතුටින් පළවෙනි ධානයේට ස්වභාවිකවම සමවැදිනු හැටි. ඒක බලෙන් කරපු දෙයක් නෙවෙයි. නිර්වුල් මනසක ස්වභාවික ප්‍රතිඵලයක්. මෙන්න මේක තමයි ඒ තීරණාත්මක ප්‍රශ්නය. උන්වහන්සේ තමන්ගෙන්ම අහනවා කාම සැපයෙන් අකුසලයෙන් වෙන්වෙච්ච සුවයකට මම බය වෙන්නේ ඇයි? එතනදි තමයි උන්වහන්සේට තේරෙන්නේ සැපය වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් තමයි ඇලීම ඇති කරන කාමයන් එක්ක බැඳෙනු සැපය. අනික තලයි ඒ වයින් වෙන්වෙච්ච මනසේ ඒකඟතාවයෙන් එන නිරෝගී දියුණුවට උදව් වන සැපය. මේක හරියට වීණාවක තත් වගේ. ගොඩක් තද කරත්, ගොඩක් බුරුල් කළත් හරියට සද්දෙන්නේ නැහැ. ඒ වගේ ශරීරයට වද දෙන එකනොත් අධික සැප දෙන එකනොත් මනස දියුණු කරන්න බෑ. නිර්වුල් මනසකට ගැඹුරු ප්‍රඥාවකට අඩිතාලම වැටෙන්නේ හොඳට පෝෂණය වුණු නිරෝගී ශරීරයක් උඩ කියන එක තමයි ඒ මූලික අවබෝධය. ඉතින් මේ අලුත් අවබෝධයත් එක්ක උන්වහන්සේ නැවත සාමාන්‍ය විදිහට දානීය වළඳන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙලාවේ Taman එක්ක හිටපු පස්වග තවුසන් ගෞතමයන් වහන්සේ උත්සාහය අතෑරියා. සැප කෙනඹරුවා කියලා කලකිරිලා උන්වහන්සේව දාලා යනවා. හිතන්න බුදු වෙන්න මොහොතකට කලින් උන්වහන්සේ මේ ලෝකෙ සම්පූර්ණයෙන්ම තනි වෙනවා. ඒකින් පේනවා ඒ ගමනට අවශ්‍ය වුණු අධිෂ්ඨානය. දැන් අපි ආයමත් එනවා වර්තමානයේට ඒ කියන්නේ බෝධි කුමාරයාගේ මාලිගාවට. තමන්ගේ සම්පූර්ණ අත්දැකීම විස්තර කරපු බුදුරජාණන් වහන්සේ දැන් කුමාරයාගේ ප්‍රශ්නට උත්තර දෙන්නේ. ගිහි පැවිදි ඕනම කෙනෙකුට තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් ප්‍රායෝගික පාදමක් එක්ක. මෙතනදී බුදුරජාණන් වහන්සේ හරිම අපූර්වපමාවක් පාවිච්චි කරනවා. බෝධි කුමාරයා කියන්නේ රාජකීය ඇතුන් පුහුණු කරන දක්ෂයෙක්නේ. ඉතින් උන්වහන්සේ ඒ කුමාරයාට තේරෙන භාෂාවෙන්ම කියනවා, "හොඳයි කුමාරයා, දක්ෂයතෙක් පුහුණු කරනවා වගේම තමයි මේ මාර්ගය යන එකත්. ඒකටත් ගුණාංග පහක් සම්පූර්ණ වෙන්න ඕනේ." ඉතින් මොනවද මේ ගුණාංග පහ? පළවෙනි එක තමයි ශ්‍රද්ධාව. ඒ කියන්නේ මේ මාර්ගය ගැන, Taman ගැන තියෙන විශ්වාසය. දෙවැනි එක නිරෝගීකම. භාවනාවට බාධා නොවන නිරෝගී ශරීරයක්. තුන්වෙනි එක අවංකකම. Tamanට Taman බොරු කරගන්නේ නැතුව කපටිකම් නැතුව ඉන්න එක. හතරවෙනි එක වීරිය. ඒ කියන්නේ පටන් ගත්ත බේ අතාරින්නේ නැතුව දිගටම කරගෙන යන උත්සාහය. අන්තිම එක පස්වෙනි එක තමයි ප්‍රඥාව. ඒ කියන්නේ හැම දෙයකම ඇතිවීම සහ නැතිවීම දකින නුවණ. දැන් බලන්න මේ ගුණාංග පහම තියෙන කෙනෙකුට නිවැරදි මඟ පෙන්වීමක් යටතේ කොච්චර ඉක්මනට ප්‍රතිඵල ගන්න පුළුවන්ද කියලා. බුදුරුදුන් පෙන්වනවා ඒ කාලය අවුරුදු 7ක ඉඳලා අවුරුද්දකට මාස 7කට දවස් 7කට අන්තිමට එක දවසකට. ඒ කියන්නේ හවස ධර්මය අහලා පහවදා උදේ වෙද්දිත් විශේෂ අවබෝධයක් ලබන්න පුළුවන් කියලා. මේකෙන් කියවෙන්නේ පාර පැහැදිලි නම් ගමන හරිම වේගවත් වෙන්න පුළුවන් කියන එක. ඉතින් මේ මුළු කතාවම අවසානයේ අපිට ඉතිරි කරන ප්‍රශ්නය තමයි මේක. බෝධිසත්වෝ අන්ත දෙකක්ම ප්‍රතික්ෂේප කළා. අධික සැපයත් අධික දුකත්. එහෙමනම් කෙනෙකුගේ එදිනෙදා ජීවිතය දිහා බැලුවම රැකියාවේදී පෞද්ගලික සම්බන්ධතාවලදී අපිත් මේ වගේ අන්ත දෙකක පැටලෙනෝ නේද? සමහර විට අධික වෙහෙස සහ සම්පූර්ණ අලසකම අතර, දැඩි විවේචනය සහ හැමදේම අනුමත කිරීම අතර. ඉතින් මේ අන්ත දෙක අතර තියෙන සමබර ප්‍රඥාවන්ත මැද මාවත තමන්ගේ ජීවිතේට හොයාගන්නේ කොහොමද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න මේ කතාව අපිට ඉඩ තියෙනවා.